الحمد لله والصلاة والسلام على رسول الله محمد بن عبد الله وعلى آله وآصحابه وآتبائه وآهل بيته تسليما كثيرا كثيرا ما بعد فقد قال الله تعالى في قرآنه الكريم بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا إما يبلغن عندك الكبر أحدهما أو كلاهما فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما واغفر لهما جناح الذل من الرحمة وقل رب ارحمهما كما ربياني صغيرا صدق الله العظيم سيلو ప్రశంస සප්තමහා සාගරයන් අහස පොළව සියලුම දේවල් මවා පෝෂණය කරන අල්ලා සුබ්හානු වතාලාටම හිමි. මිනිසා යහමග යමුවන්න ඕන දෙලොවෙහිම ජයග්‍රහණය ලබා ගන්න ඕන අල්ලාගේ තෘප්තිය ලබාගෙන අති උසස් ස්වර්ගයට හිමිකම් කියන්න ඕන කියන එකම චේතනාවෙන් සමාජයේ කාලයේ වේලාව මිනිසාගේ ජයග්‍රහණය උදෙසාම කැප කළ මා දිවි හිමියන්ම ආදරය කරන හදරත් මුහම්මද් මුස්තෆා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතත් එතුමාණන්ගේ ඥාති මිත්‍රයන් හටත් ඛියාමත් දිනය දක්වා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන පිළිවෙත අනුගමනය කරන සත්‍ය මුක්මින්වරු මුස්ලිම්වරු සියලු දෙනාටම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සලාත් සලාම් හිමිවේවා ಅಲ್ಲಾಗೆ ನಿವಹಣೆ ಆಟಿಕಾಫ್ ನಿಯತ್ ಸಮಗ ಅಲ್ಲಿ ಸಿಕ್ನ ದಯಾಬರ್ ಮುಸ್ಲಿಂ ಸಹೋದರವರ್ನಿ මිනිසාගේ සෑම ජයග්‍රහණයක්ම රැඳී තිබෙන්නේ අල්ලා සුබහනුව තාලාගේ අනසකට කීකරු වෙලා තක්වානම් භක්තියෙන් යුතුව තමාගේ ජීවිතය හැඩගස්වා ගැනීම තුළ ඒ තක්වා පිළිබඳව ප්‍රථමයෙන් මටත් පසු ඔබලාටත් මම වසියත් උපදෙස් කර සිටිමි මිනිසාගේ මැරෙන මොහොත ප්‍රබෝධමත් වෙන්න ඕනේ. ඊටමත් සතුට එකක් වෙන්න ඕනේ. එවන් අධිරිය අධිරයකට මායි ඔබයි අනිවාර්යයෙන්ම මුහුණ දෙන අවස්ථාවක් තියෙනවා. ඒ මැරෙන මොහොත මටයි ඔබටයි කටුක එකක් නොවිය යුතුයි මිහිරක් විය යුතුයි. එය මිහිරක් වෙන්න නම් අද S2 වහගෙන ඉන්න අපි දැස් විවර කළ යුතුයි. අල්ලාගේ කොරාණය හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන සැලැස්ම අපට ඉදිරියේ තිබෙනවා නමුත් අපි ජීවත් වෙන්නේ අපගේ මානසික ආශාවන් ඉටු කරගෙන අද ජුම්මා දේශනට පැමිණලා ඉන්න අපි ඒ වෙතට සවන් යොමු කරනවාද අපේ හදවතට ඒවා කිඳා බසිනවාද මගේ සිතුවිලි කොහෙටද විසිරලා තියෙන්නේ කියන එකක් මොහොතක් කල්පනා කරලා බැලිය යුතුයි. දයබරේනි ඊට ඈත පළාතක ඉඳලා මෙතෙක් දුර අපි එන්න අවශ්‍යත් නැහැ. එනම් අද සිදුවෙන්නේ කුමක්ද? ඇයි අපි අපේ අරමුණ අමතක කරලා ජීවත් වෙන්නේ? සහෝදරවරුනි ඕනෑම විදියකට ජීවත් වුණත් කවුරු මොනවා කීවත් මිනිසුන් සියලු දෙනාම අපගේ සැලසුම් පිළිගත්තත් අල්ලා අපේ නිර්මාතෘවරයා පිළිගත්තේ නැත්නම් කවරදාකවත් මෝක්ෂය ලබන්න බෑ. කවරදාකවත් ජයග්‍රහණය ලබන්න බෑ. ඒක අමතක නොකළ යුතුයි. අද අපි කොතෙක් දෝ යුතුයකම් ඉටු කරන්න දැති වෙලා ඉන්නේ. අපෙන් යුතුයකම් කියෙන් කී දෙනාටද ඉතු වෙන්නේ මාත් සමග එකට යහන්ගත වෙන මගේ බිරිඳත් එක්ක යුතුයකම් ඉතු වෙනවාද ළමයි හතර පහ දිනක් සමහර අයට 11 12ක් ඉස්සර කාලේ නම් ඒ ළමයින්ට මාගෙන් සිදුවේ යුතු යුතුයකම් ඉතු වෙනවාද ඒ ළමයි මේ මගේ අම්මා මේ මගේ තාත්තා මගේ සහෝදර සහෝදරියන් කියලා ඔවුන්ට පැවරුණ කාර්යභාරය නියම විදිහට ඉටු කරනවාද දෑවරණේ තිරිසන් සතුන් විදිහට ජීවත් වෙලා මේ ලෝකෙන් සමුගෙන යන්න නෙවෙයි අල්ලා අපව මේ ලෝකෙට යවලා තියෙන්නේ යවා තියෙන්නේ අපේ ඩෙස්ටිනේෂන් එක පර්පස් එක අරමුණ අමතක නොකර ජීවත් වෙන්න අන්න ඒ අරමුණ සාක්ෂාත් කරගන්න මටයි ඔබටයි සිල්වත් ක්‍රියාවන් වල නියැලෙන්න මං පාදලා දීලා තිබෙනවා. මේකුත් සිල්වත් ක්‍රියාවන් තිබෙනවා දයාබරින්. ඒ සිල්වත් ක්‍රියාවන් සමගම අපි පවෙන් සම්පූර්ණයෙන් මිදිය යුතුයි. අද සිල්වත් ක්‍රියාවන් කළත් අපි කරන පව් ඒ සියල්ලම මක අදමනවා. කිසිම පිනක් ලැබ ගන්න තරම් ඒක ශක්තිමත් නැහැ. එනම් අද කරන ලොකුම පව තමයි අපගේ දෙමාපියන් නොසලකා හැරීම ඔවුන්ගේ සිත රිදවීම අම්මා කිව්වොත් මූට සුම්මා සුම්මා නෙවෙයි දයබරේනේ අම්මා මගේ ඔබේ ස්වර්ගය කියා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළා නුඹගේ ස්වර්ගය රැඳී තිබෙන්නේ අම්මගේ දෙපා අභියස නුඹගේ තාත්තා ස්වර්ගයේ දොරටුවක් رلا الرب في رلا الوالد සහතු රබ් في සහති الوالد තාත්තාගේ සතුට තෘප්තිය මත තමයි මැවුම් කරුවා නිර්මාතෘවරයා වූ අල්ලාහගේ තෘප්තිය රැඳී තිබෙන්නේ නුඹට මෙලොවෙත් පරලොවෙත් ජයග්‍රහණය ලැබ ගන්න පුළුවන් ඒ තාත්තාගේ තෘප්තිය මත තාත්තගේ අසතුට කෝපය තරහ තුල අල්ලාහ් සුබ්හානහු වතාලාගේ තරහා අසතුට රැඳී තිබෙනවා කියා හදරත් රසූලුල්ලා දේශනා කළා. දිනල් සහාබිවරේ නබිතුමාණන්ගේ මිත්‍රෙක් පැමිණියා. යා රසූලුල්ලා මන් හුස්න බි සහාබති මම වැඩියෙන්ම කැප වෙලා ඉන්නේ උපස්ථාන කරන්න කාටද? නිදා ගන්න එපා කවුරුත්. ඇහැරෙන්න දයබර සහෝදරවරුනි. ටික වෙලාවයි දෙන්නේ අපි අපේ ජීවිතයේ යම් කිසි අරුතක් රැඳෙන්න ඕන ඒකට මං ඉවර වෙන්න ඕන කියන චේතනාවෙන් තමයි මේ ටික වේලාවක් පැය භාගයක් වැනි කාලයක් අපි දීලා තිබෙන්නේ ඒ තුලත් මෙතනට ඇවිලා නිදාගත්තොත් මොකද්ද තේරුම ඒ හින්දා ඇස් දෙක අරගන්න ඇස් දෙක අරගෙන හදවතත් විවර කරගෙන අල්ලා මට මොනවද කියන්නේ කියන එක අහුම්කම් දෙමු. අල්ලා මටයි ඔබටයි ඔහුගේ නිවර්දි මාර්ගයේ ගමන් කිරීමේ වාග්ය උදා කරලා දෙන්න ඕනේ. ආවා සහාබි ඇහුවා කවරෙක්ටද මා වැඩියෙන්ම උපස්ථාන කළ යුත්තේ මහෝපකාරී විය යුත්තේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිතුරු දුන්නා කාල උම්මුක් නුඹේ අම්මාට අම්මා වෙනුවෙන් කාලය වේලාව සම්පූර්ණයෙන්ම වැය කළ යුතුයි وقضى ربك الا تعبدوا الا اياه وبالوالدين احسانا අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නියෝගය කුමක්ද? ඔහුගේ තීරණය කුමක්ද? ඔහු කලා තීරණය කරලා හමාරයි අල්ලා තාබුදු ඔහුව පමණයි නැමදිය යුත්තේ. ඔහු ඇහැර වෙන කිසිවෙක්ද ඔබලා නැමදිය යුතු නෑ. අන් කිසිවෙක්ව නමදිනවා නම් එය මහා පාපයක්. ඔබට ලස්සන දේහයක් ලබා දීලා කිසිම අඩුවක් නැතිව සම්පූර්ණ කරලා لقد خلقنا الانسان في احسن تقويم යන බැවින් අල්ලා සඳහන් කරන්නේ නුඹ වගේ ඉතාමත් සම්පූර්ණ නැවීමක් නැවිය හැක්කේ මං හර කාටද අද නන් දේවල් නමදින අයට අල්ලා සුබහන් වතාලාව අමතක වෙලා ඒ නිසා අල්ලා පවසනවා මම මැව්වේ නුඹව නුඹ මට හැර වෙන කිසිවෙකුට වැඳුම් විදුම් නොකළ යුතුයි මේක මගේ සීලය අල්ලා සාබුදු ඉල්ලා අයියා වබිල් වාලිදයිනි ඉහ්සානා මාව නමුදිනවත් සමගම අම්මටයි තාත්තටයි මහෝපකාරී විය යුතුයි අල්ලාගේ නමුදම සමගම අල්ලා ගොනු කරනවා එකට කරලා කියනවා වබිල් වාලිදයිනි ඉහ්සානා කොහොමද මහෝපකාරී විය යුත්තේ? කොහොමද සැලකිය යුත්තේ? කොහොමද උපස්ථාන කළ යුත්තේ? ඉම්මා යබ්ලුගන්න ඉන්දකල් කිබර අහදුහුමා අව් කිලාහුමා ෆලා තකුල් ලහුමා උෆ් අම්මා තාත්තා දෙපළගෙන් දෙපළම වයෝ විරුද්ධ වෙලා මහලු වෙලා අනුබාතරේ හිටියොත් නැතිනම් එක්කෙනෙක් මෙලවින් සමුගෙන ගිහිල්ලා එක්කෙනෙක් නුඹත් සමග ජීවතුන් අතර සිටියොත් فَلَا تَقُلْ لَهُمَا أُفْ ඔවුන් මහලු වයෝ වෘද්ධ වෙලා ඉන්න නිසා නොයෙකුත් අශෝභන ක්‍රියාවල වල නිරත වේවි. නුඹට රෝස්තන්නේ නැති ජරා වැඩක් කරાવી. මලපාල කරලා අනාගෙන ඉඳීවි. දවසක් උඹ මලපාල කරලා අනාගෙන ඉඳිද්දී නුඹ ඒවා කටේ දාලා කද්දී උඹේ අම්මා දුවගෙන ඇවිල්ලා පිරිසුදු කරලා සුවඳ තවරලා නුඹට තොත්තුවක් දුන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මතක් කරපාන්න. අද උඹේ අම්මා වයසට ගිහිල්ලා කුඩා දරුවෙක් වගේ කටයුතු කරද්දී අද අම්මව බලු කූඩුවට දාන උඹ මිනිහෙක්ද කල්පනා කරලා බලපන්. අද අම්මව ගෙනියලා මහලු මඩමේ රඳා තියලා මම අම්මව නියම විදිහට මම මගේ තාත්තව සලකනවා කියලා උදමණින්න එපා, දොඩවන්න එපා. අල්ලාහ් කියන්නේ ඔබිල් වාලිදේනි ඉහ්සානා සලකපන් ක්‍රමානුකූලව සලකපන් මම කියපු විදිහට إما يبلغن عندك الكبر أحدهما أو كلاهما فلا تقل لهما أوف මේ වගේ තන තන දුටු තන කෙල ගසද්දී චී අම්මේ කියලා කියන්න එපා. තාත්තට වාතය පිට වෙනවා ගඳ දරා ගන්න බෑ. මාළු වුණත් එහෙම තමයි. ගඳයි තාත්තේ චී මොකද මේ? ඒ ගඳට චී කියන්න එපා. ඔබගේ තාත්තටයි අම්මටයි චී කියන වචනේ පවා පාවිච්චි කරන්න එපා අරාබි ආකරාදියේ ඩික්ෂනරි එකේ බැලුවොත් දෑබර සහෝදරවරනි අකුරු දෙකේ එකම එක වචනයක් තමයි මේක උෆ් චී කියන මේ වචනය අම්මටයි පාවිච්චි තාත්තටයි පාවිච්චි කරනවා නම් උඹ තිරිසනෙක් මිනිහෙක් නෙවෙයි උඹ දරුවෙක් නෙවෙයි فلا تقل لهما اف වලා තන්හරුහුමා ඒ අම්මයි තාත්තයි නුඹේ දිවස කරා පැමිණියොත් ඔන්න එනවා මල සමයම කියලා. ඕන් වෙලවන්න එපා. වලා තන්හරුහුමා අද අම්මයි තාත්තයි මොබයිල් සර්විස් එකක් අයියේ. ළමයි පස් දෙනෙක්ව දහවලා ළමයි පස් දෙනෙක්ව මේ ලෝකෙට එළිය ලබන්න හේතුවක් සිටි ඒ අම්මයි තාත්තවයි නංගි කියනවා දවස් පහකට මගේ ගෙදර හිටපු දෙන් අයියේ දවස් පහකට පස්සේ අම්මව තාත්තව උඹ ගෙනියපන් මල්ලි අනිත් දවස් පහෙන් උඹේ ගෙදර තියාගනින් මෙහෙම ධම්ම තාත්තට සලකන්නේ ගෙවල් මාරු කර කර shift කර කර අම්මවයි තාත්තවයි සලකනවා නම් නුඹටත් ඒ දෙම වෙනවාමයි කළ කළ දේ ඵල ඵල දේ කියලා අපි අහලා නැද්ද? තමා තදීනු තුදානු මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළා. මොනවද උඹ කරන්නේ? අන්නේ ඒ දේම නුඹට සිදුවේවි කියන එක අමතක කරන්න එපා. දැන් දවස් පහ ඉවර වුණාට පස්සේ අයියා කෝල් කරනවා මල්ලී. අරගෙන ඵලයන් අම්මව. මීට පස්සේ මම අම්මව ගන්න සූදානම් නැහැ. මීට පස්සේ මගේ ගෙදරට තාත්තා එන්න ඕනේ නෑ. මම ඕන තරම් සල්ලි දෙන්නම්. උඹ වෙන පිළියමක් යොදපන්. නැත්තම් ගිහිල්ලා දාපන් මහලු මඩමේ. ජයබරේලි කොරානයේ හදීසේ ලොකු දේවල් කියලා දෙනවා අපිට. නමුත් සින්දුවක් අහලා සමාජයේ ජීවිතය වෙනස් කරගත්ත උන්ගේ ක්‍රියාපිළිවෙත පවා අපි ළඟ රැඳය බර සහෝදරනි. ඒ හින්දා අහුම්කන් දෙන්න අල් කුරාණයට ෆලා තකුල්ලහු මාඋෆ් වලා තන්හර්හුමා වකුල්ලහුමා කවුලන් කරීබා අම්මටයි තාත්තටයි ඉතාමත් ගෞරවාත්මක වචන වලින් අමතන්න තාත්තගේ නම කියලා ආමන්ත්‍රණය කරන්න එපා අම්මගේ නම කියලා ආමන්ත්‍රණය කරන්න එපා අම්මයි තාත්තයි බිම වාඩි වෙලා හිටියොත් උස් තැනක උඹ වාඩි වෙන්න එපා අම්මයි තාත්තයි පොළවේ වාඩි වෙලා හිටියොත් උඹ පුටුවක වාඩි වෙන්න එපා. ඉස්ලාමය හදාරා දෙනවා. දවස් දිනක් උමර් රලියල්ලාහු තஆලා අන්හු තුමාගේ පාලන සමයේ පුතෙක් තාත්තට වඩා ඉදිරියෙන් පියවර තබලා ආවා ඇහුවා කවුද මේ මගේ තාත්තා ඵලයන් පස්සට තාත්තට වඩා එක අඩියක්වත් උඹ ඉදිරියෙන් තබා ඇවිදින්න එපා එහෙම කියලා තිබෙද්දී අද තාත්තා මොකටද දයාබරේනි තාත්තා ළඟ නුඹට නොරුස්සන වැඩ තිබෙන්න පුළුවන් තාත්තා ඇත්තටම නුඹගේ යුතුයකම් ඉටු නොකරලා තියන්න පුළුවන් නමුත් උඹ මේ ලෝකෙට බී කරන්න උඹ උස්මාස් කරන්න උගන්වන්න හොඳ මිනිහෙක් කරන්න ධාතුක් වින්දා තාත්තා ඒ හින්දා තාත්තට බැරි වෙද්දී අම්මට බැරි වෙද්දි فلا تقل لهما اف චී කියන්න එපා فلا تنهرهما එලවන්න එපා وقل لهما قولا كريما ඉතමත් ගෞරවාන්විත වචන වලින් ඔවුන්ව අමතන්න ආදරයෙන් අම්මේ තාත්තේ ඔවුන්ගේ නලලට හාද්දක් දෙන්න උදේ නිවසෙන් නික්මලා යද්දී උඹගේ අම්මත් පහත මාලයේ නැත්නම් කාමරයක් තුල මේ ගෑණිගේ නළලට හාද්දක් දීලා ළමයින්ගේ කම්මුලට හාදු දීලා සමුගෙන යන උඹ අම්මේ ගිහිල්ලා ඉන්නම් කියලා අම්මගේ හෝ තාත්තගේ හෝ නළලට හාද්දක් දුන්නද මේවා මහා පාපී ක්‍රියාවන් දෑබර සහෝදරවරුනි ඈත රටකට යද්දි අම්මා තාත්තට කියන්නේ නැති යන දරුවන් ඇත්තෙන්ම මේ ලෝකේ ටික කාලයකට බැබළුණත් අනිවාර්යෙන්ම ඔවුන් විනාශ වුණ පුවත් දිනෙන් දින අපි අහගෙන ඉන්නේ. දිනෙන් දින අහගෙන ඉන්නේ. කොතෙක් දුරට අපිට ආදාරා දෙනවාද? ආදර වචන වලින් ඔවුන්ව අමතන්න. වක්ෆිල් ලවුනා ජනාහ දුල්ලි මින රහ්මා. ඔවුන්ට සෙනෙහසේ අත්තටු විහිදන්න. සෙනෙහස නම් අත්තතු වියදන්න ඇයි අල්ලා මෙතන අත්තතු පාවිච්චි කරලා තිබෙන්නේ අම්මා අඬ ගැහුවොත් පුතේ කියලා උඹ ඇවිදලා ඉන්න නෙවෙයි දුවලා ඉන්න නෙවෙයි පියාඹලා ඉන්න ඕනේ අම්මා දුවේ කියලා කුස්සියේ ඉඳගෙන දැලිත වරාගෙන ඒ ගින්දරත් සමග උදේ ඉඳලා රෑ වෙනකම් ළමයිගේ ඇඳුම් හොදලා ඔවුන්ව පාසල් යවලා ඔවුන්ට කෑම බීම පිළියෙල කරලා ඇයට සුළු මොහොතක්වත් නිින්දක් නැහැ අන්න ඒ අවස්ථාවක අම්මට කැරකිල්ල හැදිලා කුස්සියේ දුවේ කියලා කතා කරද්දී ඒ දුව නෙවෙයි ඇයි අම්මේ කියලා ප්‍රතිචාර දැක්ුවේ දයාබරිණී දරා ගන්න බැරුව ඒ අම්මා පොළවේ වාඩි වෙලා වැතිරිලා හුස්මත් වාතලයට මුසෙලා ඇය මේ ලෝකෙන් සමුගෙන ගිහිල්ලා එතෙක් දුවේ කියලා කතා කරපු ඒ දුව සමාජයේ ෆෝන් එකත් සමග මුලින් අතට හැරිලා SMS හොමාරු කරගෙන ඉන්නවා WhatsApp එකේ Viber එකේ නිරත වෙලා ඉන්නවා මෙහි අම්මගේ සුසුම් ටික ගිහිල්ලා දයාබරෙනි මේ වගේ දූවරුන් අපි දැකලා තියෙනවා ඔවුන් ගණිකාවන් බවට වෛශ්‍යවන් බවට පත් වෙලා ඉන්නවා ඔවුන්ගේ ජීවිත විනාශ වෙලා තිබෙනවා දැන් ඒ හින්දා මේ මින්බර් වේදිකාවන් තියන්නේ යම් කිසි ක්‍රියාපිළිවෙතක් හැමදාම වගේ සිදු කරගෙන යන්න නෙවෙයි කවුරු හරි ගෙනල්ලා මෙතන දේශනාවක් පවත්වලා කෑම දීලා වුණ යවන්න නෙවෙයි දයාබර සහෝදරනි තියෙන්නේ අපේ ජීවිතයට අරුසක් එක් කරගන්න ස්වර්ගයේ මාවත තනා ගන්න කරන්න තියෙන දේ නියම විදිහට හඳුනාගෙන ඒවා ක්‍රියාවට නංවන්න ක්‍රියාවට නංවපන් මම කියන දේ සලකපන් අම්මටයි තාත්තටයි කියලා කවුද කියන්නේ මගේ ඔබගේ පෝෂක ආරක්ෂකයා අල්ලා පෝෂනවා උඹ පෝෂණය කරන්න ඕන නම් අම්මගේ හදවත සතුටු කරපන් තාත්තගේ හිත සතුටු කරපන් අවුරුද්දට විතරක් හිජාම සරමක් නැත්නම් කිබ් සරමක් අවුරුද්දට විතරක් ඔයිල් සාරියක් ගෙනියලා දීලා අම්මේ අද නෝම්බි අවුරුද්ද මේ අවුරුද්දේ තමයි මටත් ටිකක් වාසි අම්මේ <laughs> ඒ වාසි නැත්තම් නෝම්බි අවුරුද්දට අම්මව බලන්න යන්නේ නැහැ අම්මේ මේ වගේ සාරියක් උඹගේ ඔයිල් සාරිය අම්මා බලාපොරොත්තු වෙන්නේ නැහැ උඹගේ සරම තාත්තා බලාපොරොත්තු වෙන්නේ නැහැ අවුරුද්දට විතර අජ්ජන උඹගේ රුපියල් 1000 ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අම්මේ තාත්තේ කියලා ආදරේ නමතන එක විතරයි. ආදරේ නමතන එක විතරයි. අද සින්දුවක් අහපු අන්‍ය සහෝදරවරුන් තමාගේ අම්මටයි තාත්තටයි මහෝපකාරී වුණා. සින්දුව මොකද්ද? අපි ගමන් බිමන් යද්දී ඕක දෙසවනේ වැටෙනවා. සින්දු අහන පුරුද්දක් නිත්‍ය වශයෙන්ම මට නෑ. නමුත් හදබඳි ගීතය කියලා පත්තරේ සඳහන් වෙද්දී දිනක් දුටුවා. ඒ දුටු දේ වචන සිටියේ රැඳෙද්දී ගමන් බිමන් වල බස් රථවල නිරත වෙද්දී ඔන්න ඇහෙනවා ගීතයක්. මොනවද? සඳනාවත් කමක් නැතේ රත්තරන් පුතේ. ඉරුණාවත් කමක් නැතේ රත්තරන් පුතේ ඕන දුකක් කිහිලිය හැකි මහලු ජීවිතේ ඒත් පුතේ නුඹනාවත් දුක ඇලී හිතේ මේක තමයි පියෙකුගේ හද රාවය පියෙකුගේ හද ගැස්ම මොනවද කියන්නේ පුතේ මට හිරුසඳු එපා හිරුසඳු එපා මුළු ලෝකෙම මට එපා ඉරයි සඳයි මොකටද මේ ලෝකේ පැවැත්ම උදෙසා මට එපා පුතේ හිරෝල් නැත්තම් කවන්න රාජවල් මොකද්ද කියලා මම හඳුනාගන්නේ නැත්තම් කවන්න හන්දත් මට එපා පුතේ මේ රාත්‍රී ආලෝකයක් මට ආලෝකයක් නොවේ මම ඕනම දුක කූල ගන්නම් ඒ උඹ ඇවිල්ලා තාත්තේ කියලා මාව ඇමතුවේ නැත්නම් එහි දුක මට දරා ගන්න බෑ පුතේ. ඒ මහලු මඩ මේ ඉඳලා තාත්තා තමාගේ හදින් කතා කරනවා මට ඒ ගීතය ඇත්තෙන්ම දැකි පාඩම් නෑ දයවරණි. ඒ කියන්න මම සැත් කරන්නේ නෑ. නමුත් තවත් වචන දෙකක් මගේ සිත ගත්තා. කියන්නේ මොකද්ද? මහලු මඩම දඟගෙයක් දඟගෙයි ලෑමට එකම වරද උඹේ පියා වයසට යෑමද? පුතේ අද මාව මහලු බඩමට ගෙල්ලා දාලා තියෙන්නේ මට මේක දඟගයක් හිරගයක් මේ හිර ගෙදරට උඹ මාව ගෙනල්ලා දැම්මේ මම කරපු අයද වරද මම වයසට ගිය නිසාද මේ වයසට ගිය තාත්තා උඹට සලකන්න බැරිද කමන්න පුතේ බැවිලා තාත්තේ කියලා මම බලලා ඵලයන් මට මේ මහලු මඩ මේ හිටියත් කමන්නේ නමුත් ජයබරේනි අද වෙන්නේ කුමක්ද සමහරුන් කියනවා අපි ලක්ෂරි ගෙවල් වල ඇටච් බාත් รู ම් සමග අම්මටයි තාත්තටයි සැලසුම් යොදලා තියෙන්නේ. නමුත් සතියකට වරක්වත් අම්මව දිල්ල බලන්නේ නැහැ. මාසයකට වරක්වත් බලන්නේ නැහැ. වැඩකාරියෝ කියලා සලකනවලු. ඒ මගින් කවරදාකවත් උඹට මාර්ගයන් විවර වෙන්නේ නැහැ. මෝක්ෂය ලැබෙන්නේ නැහැ. සතුටක් උදාවන්නේ නැහැ. කියන කමත කරන්නේ. හාරිසා බින් නොමන් රලියල්ලාහු අන්හු හදර් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මිත්‍රෙක් ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු තුමාණන් මේ හදීස් රිවායත් කරනවා දිනක් හදරත් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තරණය කළ ආකාශයන් මෙරාජ් ගමනේට ගමනට ගියා යනකොට ස්වර්ගයේ හාරිසා බින් නොමන් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ කටහඬ අල් කුරානය පාරායන කරන ඒ හඬ දෙසොන් රකුණා වහාම ඇහසුව ඇසුවා ජිබ්‍රිල් අලයිහිස්සලාම් තුමාණන්ගෙන් මේ කුමක්ද සිදුවෙන්නේ ජිබ්‍රිල් හාරිත් මම එනකොට මක්කාවේ සිටියා ඔහු තාම මිය ගියෙත් නැහැ ඔහුගේ කටහඬ ස්වර්ගයේ ඇසෙනවා ස්වර්ගයේ ඇසෙන්නේ මලායිකා වරුන්ගේ කටහඬ සහ අල්ලාහගේ ප්‍රේතම ගැත්තන්ගේ කටහඬ නොවේද හාරිතා බින් නොමාන් කොහොමද අල් කුරානය මෙවන් මීරි විදියට පාරායනය කරන්නේ වහාම ජිබ්‍රිල් අලයිහිස්සලාම් තුමාණන් පිළිතුරු දුන්නා යා රසූලල්ලා අල් බිර් අල් බිර් අම්මටයි තාත්තටයි අම්මට කළ ඒ අප උපකාර නිසා අල්ලා මෙවන් තත්වයක් ඔහුට උදා කරලා දුන්නා. ගෑවර සහෝදරනි සියලුම ආත්මයන් මෙලොවෙන් සමගින ගිය ඒ ස්වර්ගයේ වැජිබෙන සමාජයේ දේහය හා මුසුවන තාක්කල් බලාපොරොත්තු වෙන ඒ ඉන්න ආත්මයන් සියල්ලම ස්වර්ගයේ මේ හාරිසා බින් නොමන්ගේ කටහඬ අසනවා. එනම් කලේ කුමක්ද අම්මා මහලු වයෝ වෘද්ධ කාන්තාවක් අම්මව නාවලා පිහදාලා අම්මට සුවඳ සවරලා ඇඳුම් පවා අඳවලා පිඬෙන් පිඬ මිටෙන් මිට අම්මට කවලා අම්මේ කියලා සිතා මුසු මුහුණෙන් ඈත් සමග කතා කරලා අම්මව සතුටු කළ පුතෙක්ගේ ඒ දල්ලා මියලන්න කලින්ම ඔහුට ස්වර්ගය ලබා දුන්නා අද අපි හිතන්නේ ලෝකයේ බැබළුනොත් අපිට ස්වර්ගය ලැබුණා කියලා. කවදාකවත් නෑ. කවදාකවත් නෑ. හසත් ඉබ්න අබ්බාස් රලියල්ලාහු අන්හු තුමාණන් රිවායත් කරනවා. හසනුල් බසරි රහමතුල්ලාහි අලයිහි තුමාණන් පවසනවා. දිනක් පුද්ගලයෙක් ඇවිල්ලා කිව්වා මම කරන ජඩ වැඩ ඔක්කොම කරනවා. කරන පව් කිසිවක් කතා කරලා නෑ. නමුත් මට හැම සැප සම්පතක්ම තියෙනවා. අල්ලා මට කිසිම අඩුවක් නැතිව ලබා දීලා තිබෙනවා. වහාම එතුමාට නැහුවා නුඹ රාත්‍රියේ තහජ්ජුද් සලාතේ ඉටු කරනවාද කියලා. නැහැ කියලා කිව්වා. අල්ලා සුබ්හානහු වතාලා තමග රහත් කතා කරන්න බැරි අවස්ථාවක් උදා නොවීම පමණක් ඇති උඹේ පවුලට. මේ ලෝකයේ කුමක් ලැබුණත් උඹට තහජ්ජුද් ලැබෙන්නේ නැත්නම් ඇත්තෙන්ම අල්ලා උඹට එක්ක තරහ වෙලා. තහජ්ජුද් එක පැත්තක තියමු. සුබහ සලාතේ පවා නැහැ අපිට. දැන් ජුම්මා එකට ඇවිල්ලා ඉන්න අපි අසරකේදී කොහේ ඉඳීද? අපි ඉන්න අසලොස්සක්වත් පල්ලියේ සොප්පකේ ඉඳීද? අල්ලා සූදානම් කරනවා අපට රිසර්ව් අපට ආහාර. ඔහුගේ සලාතය තුලින්. නමුත් ඒක පිටුපාලා අපි දුවන්නේ මේ දුන්‍යාව වෙත. අල්ලා තිරසන් සතුන්ට දෙනවා වගේ නුඹට දෙනවා. නමුත් ඔහු තෘප්තිමත්ව නෙවෙයි දෙන්නේ අතෘප්තිමත්ව. මීයට කෑම දෙනවා වගේ තමයි දෙන්නේ. මීයට දෙන්නේ මරන්ට. ඒ වගේ තමයි උඹට දෙන්නේ. මොහොතකදී උඹව අල්ලයි. එහි වෙලාවේ සියල්ලම හමාරයි. කිසිම මොක්ෂයක් ලැබෙන්නේ නැහැ. දයවරණේ හිමි වෙන තැන භයානක එකක් වේවි. ඒ හින්දා ඊටමත් ෂෝට්කට් එකෙන් යන්න පුළුවන් මාවතක් තියෙනවා නම් අල්ලාගේ තෘප්තිය ලබා ගන්න පුළුවන් මාර්ගයක් තිබෙනවා නම් ඒ අම්මයි තාත්තයි කියන එක අමතක නොකළ යුතුයි. ඒ නිසා තමයි අහලා ආපු ඒ සහාබිවරයාට රසූල්ලා කීවා උඹ ඇඩියෙන්ම උපස්ථාන කළ යුත්තේ උම්මොත් නුඹේ අම්මාට දෙවනුව කාටද නබිතුමනි කාල උම්මොත් නුඹේ අම්මාට තෙවනුව කාටද අම්මට තුන් සැරයක්ම වැඩියෙන්ම අපි සැලකිය යුත්තේ අම්මට කියලා කිව්වා. ඒ මිත්‍රයා නිශ්ශබ්ද වුණේ නැහැ, නිහඬ වුණේ නැහැ. නැවතත් ඇහුවා. "සිවෙන්න කාටද?" "කලබු මේ තාත්තට." එනම් දෑබරේනි රන් පදක්කම දිනාගන්නේ අම්මා පළමු තැන අම්මට රිදී පදක්කම දිනාගන්නේ අම්මා දෙවෙනි තැන අම්මට ලෝකඩ පඩස්කමටත් හිමිකාරිය ඈ තෙවැනි තැනත් අම්මට සිවැනි තැන හතර වෙන්න සැලසුම් තාග්ය තමයි තාත්තට 175ක් අම්මා වෙනුවෙන් නුඹ කැපවිය යුතුයි 125ක් තාත්තා වෙනුවෙන් කැපවිය යුතුයි නමුත් තාත්තා නොසලකා හැරිය යුතු පුද්ගලෙක් නොවේ තාත්තා පුතෙක්ව මරුවොත් ඒ වෙනුවෙන් තාත්තගෙන් පරිගන්න බෑ ඒ වෙනුවෙන් තාත්තව මරන්න බෑ. නමුත් පුතා තාත්තව මරුවොත් අනිවාර්යයෙන්ම ඉස්ලාම් කියනවා පුතා මැරිය යුතුමයි. ඒතරම් උසස් ස්ථානයක් තමයි තාත්තට තියෙන්නේ. දෑවර සහෝදරනේ ඇයි අම්මට අවස්ථා තුනම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලබා දුන්නේ. අවස්ථා තුනකදී ඈ දරාගත බැරි දරාගන්න බැරි දුක් විඳිනවා. එකක් ඔහුව කුසේ පිළිසිඳගෙන සිටි අවස්ථාවයි. ඒ අවස්ථාවේදී සමාට මිහිරි කෑම සියල්ලම අප්‍රිය වුණා. ගැට වෙරළු ගැට අඹ පවා කන්න පටන් ගත්තා. සමහර ගෑනු අඟුරු පවා කන්න පටන් ගන්නවා. අඟුරු පවා කන්න පටන් ගන්නවා. දෙවනි අවස්ථාව නුඹව මේ ලෝකෙට බිහි කරන ප්‍රසූත කරන අවස්ථාව. සමාජයේ ජීවිතයේ පවා නොතකා නුඹ වෙනුවෙන් ඈ විඳින ඒ වේදනාව වචන කරන්න බැරි තරම් දෙවඬ නුඹව මේ ලෝකෙට බිහි කරලා ඒ කිරි අමතක වෙනකන් ඇගේ ලේ කිරි කරලා පෝන අවස්ථාව මේ අවස්ථා තුනේදීම ඇය විඳින දුකට දෑබරණි උපමා කරන්න කිසිවක් නැහැ ඒ නිසා කීවා අවස්ථා තුනම අම්මා වෙනුවෙන් කැප තාත්තා කුලී වැඩ කරලා උදේ ඉඳලා හැන්දෑ වෙනකම් ත්‍රිවිල් දුවරා අත පුරාම කරජට උඹ උගන්වන්න ඕන උඹ උස්මහත් කරන්න ඕන උඹ සමාජයේ හොඳ පුරාවිතෙක් වෙන්න ඕන කියලා ඔහු දහදුක් වින්දා නමුත් ඒ තාත්තව අද උඹ සලකන්නේ කොහොමද රසූලුල්ලා මුහම්මද් තුමාගේ කාලේ සිදු වුණා සිදුවීමක් පුතෙක් ආවා කිව්වා යාරසුල්ලා මගේ තාත්තා මගේ වස්තුන අහන්න නැතුව ගන්නවා. මගේ මිල මුදල් පාවිච්චි කරනවා, මගේ වතුර අරගෙන යනවා. මගේ නොයෙකුත් දේවල් පරිහරණය කරනවා. මගෙන් කිසිම අනුමැතියක් නැතිව නඩුවක් පැවරුවා රසූල්ලා ඉදිරියට ගිහිල්ලා. හසරත් රසූලුල්ලා ඒ තාත්තවත් නඩුව ගැන විමසන්න කැටුව එන්න කියලා පුද්ගලෙක්ව යවා තබුවා ඒත් එක්කම හදර ජිබ්‍රීල් අලෙහි සලාමුත් ආවා. ඒ තාත්තත් මග පියමන් කරගෙන සිටිද්දී ආරංචි වුණා නබිතුමාණන් මට කතා කරලා තිබෙන්නේ මෙවන් නඩුවක් ගැන විමසන්න මගේ පුතා මං ගැන සැලකරලා තිබෙනවා දැන් තාත්තගේ සිතේ නොයෙකුත් දේවල් දැවටෙන්න පටන් ගත්තා කීවා ගදවුතුක මවුලූදන් වඋල්තුක යාපය අයිතා දීර්ඝ කවියක් දයාබර සහෝදරවරුනි තාත්තගේ හිතේ දුක වචන කරන්න බැරි තරම් පුතේ නුඹ වෙනුවෙන් මම දහ දුකින්දා නුඹ වෙනුවෙන් මම ගැලූ කඳුළු ගැලූ දහඩිය අපමණයි අනන්තයි නුඹ කෑම කන්න ඕන කියා මම බඩගින්නේ සිටි අවස්ථාවක් කොපමණද නුඹ රාත්‍රියේ නිින්දට ගියාට පස්සේ මගේ පුතාට මොකක් හෝ සිදු වෙයිද කියලා නුඹේ හුස්ම ඉහළ පහළ වැටෙනවද කියලා මම නුඹව අල්ලා අල්ලා බැලු අවස්ථාවන් කොපමණද පුතේ එදා මම කඩවසම් තරුණේ අද මම මහල්ලේ අද මගේ තරුණකම සම්පූර්ණයෙන්ම කප කරලා උඹව මම මෙවන් දැඩි ශක්ති සම්පන්න පුද්ගලයෙක් බවට පත් කළා අද මට බැරි වෙලාවේ මං ඔබ සැලකරන්න ගියාද නඩු පෝරන්න ගියාද සහෝදරවරුනි බොහෝමයක් දේවල් කියන්න වෙලාවකුත් නැහැ දැන් ජිබ්‍රිල් අලයිහිස්ලාම් පැමිණියා තාත්තා පුතා සහාබවරු සියලු දෙනාම ඉඳිද්දී ජිබ්‍රිල් අලයිහිස්ලාම් කිව්වා යා රසූලල්ලා මේ පියා එනකොට සමාජයේ පුතණුවන් පිළිබඳව සිතේ දැවටුන ඒ සිතිවිලි ගැන කියන්න කීවා ඒ සිතිවිලි කියන්න පටන් ගත්තාම දැන් මේක හදිසි කුදිසියක් බවට පරිවර්තනය වෙනවා. ඒ සිතිවිලි දෑබර සහෝදරවරුනි ඉදිරියට සම්බන්ධී හදරත් රසූලුල්ලාහගේ දෙකපුල් දිගේ කඳුළු රෝරා ගලන්න පටන් ගත්තා. එහි හිටපු මිත්‍රවරුන් සියලු දෙනාම අඬන්න පටන් ගත්තා. හදරත් ජිබ්‍රීල් පවා සවුලට පත්තුරා කීවා පුතේ අන්තව මාලුකලි අබීක් උඹයි උඹගේ සියලුම සැප සම්පත් මිල මුදල් අයිතුමේ තාත්තට කියලා රසූල්ලා කිව්වා එහිදා පුතාගේ ඕනම දෙයක් තාත්තට අහන්නේ නැතුව අනුමැතිය නැතුව ගන්න පුළුවන්. ඒ හින්දා ජයබර සහෝදරනේ ළමයින්ව විනාශ කරන්න කවරදාකවත් තාත්තලා උත්සුක නොවිය යුතුයි. ඒකත් අමතක නොකළ යුතුයි. එනිසා ඔවුන් කළ යුතු පිළිවෙත් කොතෙකුද්දෝ තිබෙනවා. අපි ඔවුන් වෙනුවෙන් මොනවද කළේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න සහෝදරවරුනි හදරත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා මගේ අම්මයි තාත්තයි මගෙන් සමුගෙන ගියා මම ඉපදෙන්නට පෙර මගේ තාත්තා මට නෑ මම අවුරුදු 6 දී අම්මා තහිවි නමුත් මගේ අම්මා හෝ තාත්තා මට හිටියා නම් මම ඔවුන්ට කොතරම් දුරට උපස්ථාන කරනවාද කියන එක පැහැදිලි කළා පමණක් නොවේ කීවා ඉෂා සලාතේ වෙනුවෙන් මස්ජිදුන් නබවියේදී අල්ලාහු අක්බර් කියලා මම තක්බීර් බැඳ ඉඳිද්දී මගේ මිත්‍රයන් පේලි ගැටිලා මගේ පිටුපස ඉන්නකොට මගේ නිවස තුලින් මුහම්මද් පුතේ කියලා මගේ අම්මා මට කතා කළොත් ලබ්බේක් යා උම්මා අම්මේ මම පැමිණියා කියලා සියල්ලම දාලා දුවනවා කියලා කිව්වා. සහෝදරනේ ඒ වගේම අපි සුන්නත් වූ සලාතේ ඉටු කරගෙන ඉන්නකොට අම්මයි තාත්තයි කතා කළොත් වහාම ඒක නතර කරලා ඔවුන්ට අරුම් කන්දිය ඉතින් දිවලා යන්න ඕනේ. ඒ හින්දා තමයි කියන්නේ වක්ෆි ලහුමා ජනාහ දුල්ලි මින රහ්මා ආදරේ කරුණාව කියන ඒ අත්තටු ඔවුන් වෙනුවෙන් විහිදන්න ඉදිල්ලා යන්න ඔවුන් කතා කරද්දී ඒ විතරක් නොවේ ඔබගේ සෑම පින්වත් ක්‍රියාවකට පස්සේ විශේෂයෙන්ම පංචකාල සලාතයෙන් පසු වකුර් රබ්බි රහම්හුමා කමා රබ්බයානි සගීරා අම්මා තාත්තා වෙනුවෙන් දුවා කරන්න යා අල්ලා මගේ අම්මයි තාත්තයි මා ලදරුවෙක්ව සිටියේදී කුඩා වියේදී මම ජීවත් වෙන්න ඕන කියන චේතනාවෙන් දහදුක් විඳලා මාව පෝෂණය කළා ඒ වගේම නුඹගේ ආදරය කරුණාව ඔවුන්ට දක්වන මැන කියලා ප්‍රාර්ථනා කරන්න අද අපි ප්‍රාර්ථනා කරනවාද දයබර අම්මා තාත්තට ප්‍රාර්ථනා කරන්නේ නැතුව කරන කිසිම විඩක් කබූල් වෙන්නේ නැහැ කියලා සඳහන් වෙලා තිබෙනවා ඒ වගේ තමයි බිරිඳ බිරිඳ සමාජයේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ නැතුව පංචකාල සලාතේ වෛකල්පිත සලාතයන් ඒ වගේම පින්වත් සිල්වත් ක්‍රියාවන් වල නිරත වෙලා අල්ලාහ්ගෙන් දැස්පෑවේ නැත්නම් ඇගේ ඒ සිල්වත් ක්‍රියාව අල්ලාහ් පිළිගන්නේ නැහැ කියලා හදීස් වල සඳහන් වෙනවා. ඒ හින්දා කරන්න කොතෙකුත් දේ තිබුණත් මමයි ඔබයි වෙනතක යොමු වෙලා ඇයි ඇයි මගේ අල්ලාහ් මට මොනවද කියන්නේ? රසූල්ලාගේ ජීවන ක්‍රමය අනුව නේද මම කටයුතු කළ යුත්තේ? කියන එක මොහොතක් හෝ කල්පනා කරලා බැලුවේ නැහැ. ඒ නිසා තමයි මේ සෑම අපහසුතාවයක්ම සිදුවලා තියෙන්නේ දෑමරේදී. ඒ හින්දා ඊටමත් වේගෙන් ස්වර්ගය ලබාගත හැකි කෙටි මාර්ගයක් තියෙනවා නම් ඒ අම්මයි තාත්තයි කියන කමතක නොකළ යුතුයි අල්ලාහ් සුබ්හානහු වතාලා ඔවුන් තුලින් අපේ ස්වර්ග මාර්ගය මාවත තනා ගන්න අපට අනුකූලතාවය ලබා දෙනු මැන. යාල්ලා අපි සියලු දෙනාගේම පව් සමා කරනු මැන. යාල්ලා මේ මස්ජිදයේ නිර්මාණ කටයුතු සිදුවමින් සිත් තිබෙනවා. එය ඉතා ශීඝ්‍රයෙන් නිම කරලා දෙනු මැන මේ ඉතාමත් උපවත් එකක් අලංකාර එකක් බවට පත් කරනු මැන කවරෙක්ද වටු කුරුල්ලෙකුගේ තරම්වත් මස්ජිදේ ගොඩ නගන්නට උපකාර කරන්නේ ඔවුන්ට නුඹ ස්වර්ගයේ මාර්ගයේ තරණා කියා නුඹගේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළා අපි මහන්සිලා හම්බ කරන මේ මුදලින් මස්ජිදයට වැඩියෙන් යමක් දෙන්නට අපට අවස්ථාව උදා කරලා දෙනු බැන මේ මස්ජිදේ වෙනුවෙන් කවුද ආරම්භයේ සිටම අපහසුතා දරලා කැපවීම කරලා ඒ වෙනුවෙන් සුළු වශයෙන් හෝ දායක උනේ ඔවුන් සියලු දෙනාගේම ජීවිත ඉතාමත් සතුටුමත් එකක් කරලා උපවත් කරනු මැන ඔවුන්ටත් ස්වර්ග රාජ්‍ය ලබා දෙනු මැන යාල්ලා අපේ අම්මගේ තාත්තගේ දුවා ප්‍රාර්ථනාවන් අපි මේ ලොවෙන් සමුගන්නට ප්‍රථමයෙන්ම අපට ලබා දෙනු මැන අපි තෘප්තිමත්ව සිටියේදී ඔවුන් මෙලොවෙන් සමුගන්නවා නම් එයයි අපේ ජයග්‍රහණය ඔවුන් අතෘප්තිමත්ව සිටියේදී අපි මෙලොවෙන් සමුගන්නවා නම් එය අපේ පරාජය කියන එකත් අපිට නියම විදිහට හඳුන්වා දෙනු මැන අපගේ ප්‍රාර්ථනාන් සියල්ල ඒ අයුරින්ම ඉටු කරනු මැන වාකරු දානන්නේ හම්දුලිල්ලාහි රබ්බිල් ආලමින්